බාහිර පෙනුම කෙසේ වෙතත් ಗುಣ සම්පත්තියම කෙනෙකුට ගරු බුහුමන් ලැබීමේ සුදුසුකම් විය යුතු බව ප්‍රකාශ කරන ගාථා දෙකකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථා දෙක බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ ලකුණ්ඩක භද්දිය කියන ඒ තෙරුන් වහන්සේ අරමුණු කරගෙන එක දවසක්ද බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්න ලකුණ්ඩක භද්දිය ස්වාමින් වහන්සේ පැමිණිලා උපස්ථාන කරලා ආපසු යන අතරේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේලා 39ක් බුදුරජාන් වහන්සේ දකින්න පැමිණියා. ඇවිල්ලා වැඳලා එකක් පස්සක ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අර මෙතන ඉඳලා ගිය තෙරුන් වහන්සේ දුටුවාද කියලා. ඉතින් මේ හාමුදුරුවෝ කියනවා අපි දැක්කේ නෑ කියලා. ඇයි එනකොට කවුරුවත් හම්බුනේ නැද්ද ඉදිරියට? සාමණේර කෙනෙක් නම් දැක්කයි කිව්වා. මහණෙනි ඒ සාමණේර කෙනෙක් නෙවෙයි තෙර කෙනෙක්. ඉස්සෙල්ලා කිව්වා එතකොට අපොයි බොහොම පොඩි ශරීරයක් ඇති කෙනෙක් නේ. මහණෙනි මම ඒ විදිහට කිස පැසුණු පමණින්වත් තේරාසනේ හිටි පමණින්වත් කෙනෙකුට තේර කියලා කියන්නේ නැත. යම් කෙනෙකු තුල යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සිටිනවා නම් මිනිසෙයින්ට අහිංසාවේ අහිංසා ධර්මය තුල පිහිටා සිටිනවා නම් මිනිසෙයින් පිළිබඳව අන්න ඒ තැනත්තටයි මම තෙර කියලා කියන්නේ. එහෙම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ කලින් කියාපු ගාථා දෙක වදාලා නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ හිස පැසුණු පමණකින් කෙනෙක් තෙර කෙනෙක් වන්නේ නැත. පරිපක්කෝ වයෝ තස්ස ඒතනත්තාගේ වයස මෝරලා ගිහිල්ලා, මේරිලා ගිහිල්ලා. නමුත් මෝගජින් නොති පුච්චති. වයසින් මේරුවා පමණයි ඔහු නිකරුණේ දි รา පත් වුණු නිකරුණේ වයස්ගත වුණු කෙනෙක් හැටියටයි හඳුන්වන්න බබා. යම් හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ දමෝ. නමුත් යම් කෙනෙක් තුල සත්‍යයත් චතුරාර්ය සත්‍යයත් ධර්මයත් අවිහිංසාවත් සංයමයක් දමනයක් කියන මේ ගුණ ධර්ම වෙනවා නම් සවේ වන්ත මලෝ ධීරෝ කෙලස් මල වමාලාහල ඒ විචුන් වහන්සේම හේතනත්තාම තේරෝ इति පෞච්චති තෙර කෙනෙක් වියයි කියනු ලැබේ. ඔන්න ඔය විදිහට බුදුරජාන් වහන්සේ තෙර කෙනෙක් හැඳින්වුවේ අවස්ථාවේ. ඉතින් මේ ලකුණ්ඨක බද්ධිය කියන හාමුදුරුව ගැන කියනවා නම් මේ ලකුංචක කියන වචනේ තේරුම මිටි කියන එකයි. ඊ타මාත්ම මිටි. දැන් ඔය අපි අඟුටු මිටි කියලා කියන්නේ. ඒකට මේ භද්දිය හාමුදුරුවෝ ඒ නමින් හැඳින්වුනේ ශරීරය ඊ타මාත්ම මිටි. ඒ වගේම විරූප ස්වરૂප විරූප විද්‍යයි. ඒ මිටි ස්වરૂපය නිසා විරූප බව නිසාම මේ තෙරුන් වහන්සේට බොහෝ විට අපහාස විහිළු තාලු වලට විහිළු තාලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නිසාමයි බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ මිටි සිරුර තුල තිබෙන මහා ගුණ ශරීරය නිරන්තරයෙන්ම මතු කරලා දුන්නේ කොයිතරම්ද කියතොත් ධම්මපදයේම ගාථා කීපයක්ම ලකුණ්ඩක බාධ්‍ය තෙරුන් වහන්සේ නිමිති කරගෙනයි. එපමණක් නෙවෙයි වෙන තැන් වලත් තියෙන මහා ගැඹුරු නිවන පිළිබඳ ගැඹුරු ගාථා කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උදාන ගාථා ප්‍රීති වාක්‍ය වශයෙන් ලකුණ්ඩක තෙරුන් වහන්සේ අරමුණු කරගෙන. ඒ විදිහේ ධම්මපදයේම සඳහන් වෙන තව ගාථාවක් වටිනා ගාථාවකට හේතු වුණු කාරණේ හැටියට දැක්වෙන්නේ මෙහෙමයි. මේ ලකුණට ගබඩිය තෙරුන් වහන්සේ දුටු අවස්ථාවවල අර සාමණේරවරුන් මේ හාමුදුරන්ගේ නාහයෙන් කන් දෙකෙන් ඇදලා "බාප්පේ පැවිද්ද ගැන කලකිරිලාද?" කියලා ওই විදිහට විහිළු දහළු කරනවා. නමුත් එහෙකින්වත් ලකුණට ගබඩිය හාමුදුරු ක්‍රෝධයක් සිද්ධියුස් කරගැනීමක් ඇති කරගත්තේ නැහැ. මේ සංඝයා වහන්සේලා අතර ඒ ධර්ම සභාවේදී කතාවක් ඇති වුණා. පේනවා නේද මේ ලබුන්ටක බද්දිය තෙරුන් වහන්සේ මේ තරම් මේ විහිළු කරද්දිත් උපේක්ෂාවෙන් ඉන්නවා, ඉවසා ඉන්නවා කියලා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා මොහොනේ කොහොමද මහණෙනි මේ කතා කරන්න කියලා ඇහුවා මේ විස්තරය කිව්වාම ඒකට ලකුණ්ඩක භාග්‍ය තෙරුන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් තමයි අර කවුරුත් බොහෝ දෙනා අහලා තියෙන වටිනා ගාථා ගම්පදේ ප්‍රකාශ කරලා තියෙන උපේක්ෂා ගුණය ගැන සේලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා ප්‍රශංසාසු න සමින් යන්ති පණ්ඩිතා මහණෙනි මෙන්න මේ විදිහටයි පණ්ඩිතයෝ කොහොමද මහා ඝන තනිකර ගල් පර්වතයක් කුණාටුවකට පෙළ වෙන්නේ නැතු වගේ නින්දා ප්‍රශංසා දෙක තුල පණ්ඩිතයින් කැළඹෙන්නේ නැහැ වෙල්ලෙන්නේ නැහැ කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ විදිහට ප්‍රතිගුත් අවස්ථාවල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ධර්ම කතා අටුවාදීහි තෙරුන් වහන්සේ මේ විදිහේ අඟුටු මිටි ශරීරයක් ලැබීමට හේතුව නොයෙකුත් හේතුන් දක්වනවා. එකක් ඔය බොහොම සුප්‍රකට කාරණයක් නිසා ඒක කියන්න වෙනවා. මේකක් තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ ඒ ධාතු චෛත්‍ය හැදෙන අවස්ථාවේ ඒක බාර ප්‍රධාන වඩුවක් හැටියට කර්මාන්තකාරය හැටියට හිටියේ මේ තෙරුන් වහන්සේ. ඒ අනිත් පිරිස විශාල කරලා ඒ චෛත්‍ය හදන හදන්න සූදානම් වෙනකොට මේ ලකුණ්ඩක බද්දිය ආමතුරු ඔය අතීත જાතියේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න පහසු වෙයි කියලා ඒක කුඩා හැටියට සැලසුම් කළයි කියන එක ඒක අකුසලයක්. ඒ අකුසලෙන් මේ ශරීරය මිටිුනේ කියලා හොමත් දක්වනවා. කොහේ හරි නමුත් උන්වහන්සේ ඒ උපේක්ෂාවෙන් ඒ හැම එකක්ම දරාගෙන සිටියා. ඒකයි තවත් ඒ වගේම අවස්ථාවක බුදුරජාන් වහන්සේ ලකුණ්ඩක බද්දී තෙරුන් වහන්සේගේ දර්ශනය තුලින්ම ඒකම නිමිති කරගෙන වටිනා ගාථා වදාළ අවස්ථාවක් තිබෙනවා. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට දේශනා කර කර ඉන්න අතරේ එහෙම නැත්නම් සංඝයා වහන්සේලා ඒ බුදුරජාන් වහන්සේ ළඟයි වැඩ ඉන්න අවස්ථාවේ ඈත එනවා ලකුණ්ඩුක බද්දිය ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාන් වහන්සේ ආනව සංඝයා වහන්සේලාගේ මහණෙනි පේනව නේද අර ඈත එන භික්ෂු අර අර ඈත එන ඊ타මත්ම විරූප මිටි අඟුටු මිටි අනිත්‍යයේ උපහාසයට ලක්ුණු ඒ භික්ෂුව පේනවද? එසේ ස්වාමී කිව්වා. මහණෙනි මේ භික්ෂුව මහා 이르දිමත් මහා අනුභව සම්පන්න කෙනෙක්. ඒ ලකුණ්ඨක භද්දිය නමට සමවදින්න බැරි සමාපත්තියක් සොයා ගැනීම පහසු නෑ. යම් ආර්ථයක් සඳහා කුල පුත්‍රයින් ඉහිගෙන් නික්ම පැවිදි වෙනවා නම් ඒ උතුම් නිර්වාණාර්ථය සාක්ෂාත් කරගෙනයි මේ භික්ෂුව සිටින්නේ කියලා ඊළඟට ගාථා දෙකක් වදාලා ඒ ගාථා වල අර්ථය පමණක් අපි මේ අවස්ථාවේ කියනවා. ඒ ගාථා දෙකේ අර්ථය මෙහිමයි. ඔය හංසයින්, කොස්වාලිහිනින්, මොනරුන්, ඒ වගේම ඇතුන්, මුවන් ආදී ඒ වනසත්තු හැම දෙනෙක්ම සිංහයාට බයයි. සිංහයාගේ ශරීර ශක්තියට ඒ කිසිම සතෙකුගේ ශරීර ශක්තිය සම කරන්න බෑ. ඒ අන්දමින්ම මිනිසෙයින් අතර යම් කෙනෙක් ලාභාලුවත් ප්‍රඥාවන්ත නම් ඒතනත්තටයි මහා කියන උපපදය දන්න වෙන්නේ. මහා කියලා කියන්න වෙන්නේ. ඒ බඳු ඒ ලාභාල නමුත් ප්‍රඥාවන්තයටයි. ලොකු ශරීරයක් ඇති බාලයට මෝඩයට නෙවෙයි. අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන වටිනාකම. ඉතින් එක පැත්තකින් එහෙම ලකුණ්ඨක බද්ධ්‍ය තෙරුන් වහන්සේට උපහාසය, අපහාසය, නින්දාව, විහිළුතාලු අරව ලැබුණා. මහා පුදුම කර්ම වේගයක් නිසා ඒකත් නොයෙකුත් කර්ම හේතුන් දක්වනවා අතීත කතාන්තරවල ඒකත් අන්තර අපි කියන්නේ යන්නේ නැහැ. උන්වහන්සේට මිහිරි කටහඬක් තිබුණා. කොයිතරම්ද කියතොත් ඒ කරුණු පිළිබඳව අග්‍රපදවි ඒත දග්ග කියලා ඉහිත දග්ග වග්ගය කියලා කොටසක් තියෙනවා ධර්ම සාහිත්‍යයේ. බුදුරජාන් වහන්සේ අර හරියට උපාධි ප්‍රදානෝත්සවය වගේ ඒ සංඝයා වහන්සේලා හඳුන්වලා දුන්නා මේ මේ අංශයෙන් ප්‍රධානයි කියලා මගේ ශ්‍රාවකින් අතර. එහෙම අවස්ථාවක ලකුණ්ඨක භාග්‍ය තෙරුන් වහන්සේ හඳුන්වලා දී තිබෙන්නේ. මංජුස්සරාණ මිහිරිහඬ ඇති මිහිරිහඬින් ධර්මය දේශනා කරන සංඝයා වහන්සේලා අතර අග්‍රයි කියලා. නමුත් ඒ ලකුණ්ඨක භාග්‍ය තෙරුන් වහන්සේ කොයිතරම් පුදුම උපේක්ෂාවක් තිබුණාද කියතොත් අර ඒ ප්‍රශංසා කරන අය ගැන 아무තු ඇල්මක්වත් නිඳා කරන අය ගැන 아무තු ද්වේෂයක්වත් ඇති කරගන්න නැතුව පුදුම උපේක්ෂාවක් ඇති කරගන්න ඇති කරගෙනයි වාසය කරේ. ඒකට හේතුව අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ අර තේරගාථා කියන ග්‍රන්ථයේ බොහෝ විට සඳහන් වෙන්නේ තෙරතෙරියන්ගේ චරිතත් එක්කම ඇතැම් විට ආත්ම කතාව සමාගේ ජීවිත කතාව ප්‍රකාශ කරන විදියටයි ගාථාවල සඳහන් වෙන්නේ. දැන් ලකුණුතුග බද්දිය තෙරුන් වහන්සේ පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. වටිනා ගාථා පෙළක් තේර ගාථා නම් කෘතියේ උන්වහන්සේ බොහෝ විට ඔය අම්බාටක කියන වනයේ භාවනාවේ යෝගීව සිටි බව පෙන්වනවා ඒ ගාථා වලින්. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ Taman මා හඳුන්වනවා මේ භාග්‍ය ධානය කරමින් සිටිනවා අම්බාටක වනයේ ගහක් මුල. එහෙම ප්‍රකාශ කළා උන්වහන්සේ කියනවා ලෝකයේ ඇතැම් අය ඔය මිහිඟු බෙර, ගැට බෙර, පනා බෙර, වීණා ආදීන් විනෝද වෙනවා. සංගීත වලින් විනෝද වෙනවා. මම මට ඒ සංගීත ඕනේ නෑ. මම ගහක් මුල බුදුරජාන් වහන්සේගේ මේ ශාසනයේ අර ධාන සුවයෙන් ඒ සතුට ලබනවා කියලා හිම ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ඇතැම් අය මට මෙන්න මෙහෙම මම මගේ ශරීරයේ රූපය අනුව මනිනවා. ඒ වගේම මගේ ස්වරය අනුව මා පස්සෙන් ඇදිලා එනවා. ඒ කවුරුත් අර චන්දරාගයට යට වෙලා. ඒ අය මා හරියට හඳුනාගත්තේ නැහැ. ওই විදිහටත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කියන මිනුම් දඬ පිළිමද කාරණය බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනා අතරේ අර හතර ඒවා කියවන තැනක උන්වහන්සේ සංඝයා වහන්සේලා අමතලා එතන ලකුණු ටික භද්‍ය තෙරුන් වහන්සේ අනුමුණු කරගෙන නෙමෙයි මුළු ලෝකයාටම ප්‍රකාශ කරන සත්‍ය කාරණයක් හැටියට સિદ્ધාන්තයක් හැටියට ප්‍රකාශ කරනවා. මහණෙනි ලෝකීය පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවුද හතර දෙනා? රූපප්පමානෝ රූපප්පසන්නෝ ഘോഷප්පමානෝ ഘോഷප්පසන්නෝ ලූඛප්පමානෝ ලූඛප්පසන්නෝ ධම්මප්පමානෝ ධම්මප්පසන්න. ඔන්න හතර දෙනා. පළවෙනි එකේනා රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපයම ප්‍රමාණ කරගෙන මියුන්දණ්ඩ කරගෙන රූපෙහි පැහැදෙන අය. රූපේ පමණකින්ම පැහැදෙන අය ඉන්න ලෝකේ. ഘോഷප්පමානෝ ഘോഷප්පසන්නෝ. කීර්ති ഘോഷාව වර්ණනාව කීර්ති රාවය අහලා ඒකෙන් පමණක් ඒක මිනුම් දණ්ඩ කරගෙන කීර්ති රාවය නිසාම කෙනෙක් පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්නවා. ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ. රූක්ෂ ප්‍රතිපදාව දැඩි ව්‍රත ආදී රකින්න ආය දැකලා මේ රූක්ෂ ප්‍රතිපදාව කටුක ප්‍රතිපදාව දැකලා ඒ කටුක ප්‍රතිපදාව නිසාම කෙනෙක් කෙරෙහි පහදෙනවා. මෙයා මේ තරම් අමාරු දේවල් කරනවා නේද? හතරවෙනි කොටාසය ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. ධර්මයේම මිනුම් දණ්ඩ කරගෙන ධර්මයේම ප්‍රසාදය ඇති කරගන්න. ඊළඟට දැන් මේක පිළිබඳව බුදුරජාණන් වහන්සේ එතෙන්දිම ගාථා පිළිකුත් දක්වනවා. ගාථා කීපෙකුත්. ඒක විවරණය කිරීම වශයෙන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් රූපයෙන් මනිනවා නම් කීතිරාවය පමණකින් කෙනෙක් පස්සේ යනවා නම් ඒ අය චන්ද්‍රාගයට යට වෙච්ච අය. ඒ අය මේ පුද්ගලයෙක් හරියට අඳුනගත්තේ නැහැ. ඊළඟට ඇතම් කෙනෙක් ඒ පුද්ගලයාගේ අතුලත තේරුම් ගත්තේ නැහැ. පිටත ප්‍රතිපත්ති ගරුක ජීවිතය දිහා බලලා ඒක ගැන හිතුවෙත් නැහැ. ඒ බඳු අය එහෙන් පිටින්ම ආවරණය වෙලා මෝහයෙන් ආවරණය වෙලා ඒ අය අර කීර්තිරාවයට ඇදිලා යනවා. තවත් කෙනෙක් ඉන්නවා කෙනෙකුගේ ඇතුළත ගුණ ධර්ම පේන්නේ නැහැ ඒ තැනැත්තට. බාහිරව ප්‍රතිපත්ති ආදී නිසා ලැබෙන ලාභ සත්කාරිය ආදී දකිනවා. දැකලා ඒ තැනැත්තත් ඒත් සීමා සහිත අවබෝධයක් තියෙන නිසා අර කීර්තිරාවයට යට වෙලා ඒකට ඇදිලා යනවා. නමුත් යම් කෙනෙක් තව කෙනෙකුගේ ඇතුළත ගුණ සම්පත්තියක් දකිනවා, තේරුම් ගන්නවා. බාහිරව ප්‍රතිපatti ගරුකයේ බාහිරව දකින්න ලැබෙන ටිකත් හරියට තේරුම් ගන්නවා. අන්න ඒ බඳු අය විවෘත මනසකින්ම අර කීර්ති රාවලට යට වෙන්නේ නැහැ. සත්‍ය తත්වය වටහාගෙනමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඔන්නෝම ධර්මතාව වශයෙන් ලෝකෙ පුරුදු කරනවා. ඉතින් මේකට අටුවාවේ තියෙන එක කොයි ඒක අපිට බුද්ධ මතය කියලා කියන්නත් බෑ. නමුත් යම්කිසි අනුපාතයක් දක්වන අටුවාව. ඒ අනුව කල්පනා කරන්න සුදුසු නිසා අපි මෙතන දක්වනවා. කවුරුවත් ඒ සංගණනයක් කරලා මුළු ලෝකීය සත්වයා පිළිබඳ මේ විදිහේ තීරණයක් කළා නොවේ. නමුත් දල වශයෙන් යම් අනුපාතයක් අටුවාවේ මෙහෙම සඳහන් කරනවා. අර පළමුවෙනි කියාපු ගණය රූප ප්‍රමාණෝ රූපපසන්න. ඒ ගැන මෙහෙමයි අටුවාව කියන්නේ. මුළු ලෝක සත්වයාගෙන් තුනෙන් දෙකොටසක්ම රූප ප්‍රමාණයි. රූපයට ඇදිලා යන අය. රූපෙම මිනුම් දණ්ඩ කරගන්න අය. එක කොටසක් පමණයි රූපයේ මිනුම් දණ්ඩ කර නොගෙන වෙනත් හේතුන් නිසා කෙනෙකු පිළිබඳව සද්ධාව ඇති කරගන්නේ. ඊළඟට ගෝසප්පමානෝ ගැන අටුවාවේ කියන්නේ ලෝකයෙන් පහෙන් හතර කොටසක්ම කීර්තිරාවයට ඇදිලා යන කොටසක්. එක කොටසක් පමණයි කීර්තිරාවයට ගහගෙන යන්නේ නැත්තේ. නුවණින් කල්පනා කරන්න, නැවතිලා නුවණින් කල්පනා කරන්න. ඊළඟට ලූකප්පමානෝ කියන එක ගැන කියනවා. ලෝකයේ සත්වයින්ගෙන් 10න් 9 කොටසක්ම රූක්ෂ කටුක ප්‍රතිපදාව දැකලා ඒකේ පැහැදිලා ඒකට ඇදිලා යනවා. 10න් එක කොටසක් පමණයි 10න් එකක් පමණයි එපමණකින් රැවටෙන්නේ නැතුව, එපමණකින් තීරණ වලට යන්නේ නැතුව නඹුරින් කල්පනා කළා ප්‍රසාදය පැහැදීම ඇති කරගන්න. ඔන්න ධම්මපමාණෝ ගැන කියන්නේ අටුවා මෙහිමයි. ලෝකයේ සිටින සත්වයන්ගෙන් ලක්ෂයක් දෙනාගෙන් 99999ක්ම අධර්මය ප්‍රමාණය කරගෙන අධර්මය තුලයි ප්‍රසාදය ඇති කරගන්නේ. ලක්ෂයකින් එක්කෙනෙක් පමණයි ධර්මය ප්‍රමාණ කරගෙන ධර්මය පිළිබඳව පැහැදිලි නියමාකාරයෙන් පැහැදිලිමක් ඇති කළා. ඒ ওই ටික අනුපාත වශයෙන් දැක්වේ දල වශයෙන් අන්න අර ලෝකයේ ප්‍රවණතාව ලෝක ස්වභාවය හිමි කරන්න වෙන්නේ නැති. ඉතින් අන්න ওই විදිහට අපිට හිතා ගන්න තියෙනවා එතන වැදගත්ම දේ බුදුරජාණන් වහන්සේ බොහෝ විට අගට දක්වන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. අපි එතකොට අර මුල් තුනට නෙවෙයි යට වෙන්න ඕනේ. මුල් කියාපු තුනට නෙවෙයි. රූපය ප්‍රමාණ කරගන්න නෙවෙයි. ඒ වගේම කීර්ති රාවයට රැවටෙන්න ඒකට ඇදිලා යන්න සුදුසුත් නෑ. හටුක ප්‍රතිපදාව බාහිරව දැකු පමණින් ඒකටත් ප්‍රසාදය ඇති කරගන්න සුදුසු නෑ. ධර්මානුකූලව ධර්ම විනිශ්චය පිළිටලා ධර්මයේම ප්‍රමාණ කරගත යුතු බවයි කියවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පවා අපට ඒකට ආදර්ශය දීලා තියෙන බොහෝ අවස්ථාවල. මේකින තුන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන තැන්වල බොහෝ විට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කියනවා. කිසිම කෙනෙකුට නැත්නම් මහා පුදුම විදියේ රූප සම්පත්තියක් බුදුරජාණන් වහන්සේට හිමිලා තිබුණ බව ඒ ධර්මයේ දුත් අවස්ථාවල සඳහන් වෙනවා. කොයිතරම්ද කියතොත් අර වක්කලි කියන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ශරීරය තුල ඒ තුල පැහැදුණු කොයිතරම්ද කියතොත් නොදක ඉන්න බැරි වුණා. ඒ තරමට මහ පුදුම ඇල්මක් ඇති කරගත්ත ශ්‍රද්ධාව දැඩි ඇල්මක් බවට පත් වුණා. නමුත් ඒ ඇල්ම කැඩුව හැටි බුදුරජාණන් වහන්සේ මහ පුදුමයි. එතන එක් අවස්ථාවක මෙහෙම සඳහන් වෙන ධර්මයේ ඔන්න වක්කලි තෙරුන් වහන්සේ බොහොම දැඩිව ගිලන් වුණා. අසනීප වුණා. අසනීප වෙලා භික්ෂුන් වහන්සේ නමක් ඇරියා බුදුරජාණන් වහන්සේට වැඳලා ආරාධනා කරන්න මේ වක්කඩියේ තෙරුන් බොහොම දුර්වලව ඉන්නවා ආවි ආනුකම්පාවෙන් වඩින්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේත් වක්කඩි තෙරුන් දකින්ට පැමිණියා. එවිලා ඇහුවා මොකද නේනකොටම වක්කඩි තෙරුන් ඇඳේම කෙලින් වෙන්න නැගිටින්න තරම. ඒ සද්දාව නිසා නෑ නෑ එහෙම ඉන්න මට ආසන තියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෙඩා එහෙම තැන්පත් කරවලා මොකද මේ මේ කියලා ඇහුවාම මේ මට මේ කුකුසක් තියෙනවා. මොකද මේ සීලය පිළිබඳව නෑ නෑ. මොකද්ද කුකුස? වක්කලි දරුණට ඇතිවෙච්ච කුකුස මොකද්ද? ඔන්න කියනවා. කොහොම කාලෙක මට බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බැරි වුණා. මට ඒ තරම්වත් ශරීර ශක්තියක් නැති නිසා. අන්න ඒකයි එතකොට වක්කලි දරුණට තිබුණ කුකුස. බුදුරජාණන් වහන්සේ වෙනද වගේ දකින්න ලැබුණ නෑ කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර අපි බොහෝ විට මේ පින්නතුන්ට අහලා අහන්න ලැබෙන වටිනා ප්‍රකාශයක් පුදුම විදිහේ ප්‍රකාශයක් කළා. වක්කලි මොකටද මේ කුණු කය දැකීමෙන් ඇති වැඩේ? හින්තේ වක්කලි මිනා පූතිකායන දිඨේන මොකද වක්කලි මේ කුණු කය දැකීමෙන් නුඹට ඇති වැඩේ යමෙක් ධර්මය දකීද හේ මා දකි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මය දකීනම් හේ මා දකි ඒකම අනිත් පැත්තට කියනවා යමෙක් මා දකීනම් ධර්මය දකි මා දකින්නේ ධර්මය දකි ධර්මය දකින්නේ මා දකි ඒක අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නිකං වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකන් ගැඹුරු අදහසක් තියෙන නැත්නම් මුල පාඩේ කියලා නවත්තන්නත් තිබුණා ඒක අපිට ගැඹුරෙන් හිතන්න අය කිව්වේ. දැන් වක්කලි තෙරුන්ගේ අවස්ථාවේ හැටියට උන්වහන්සේ හිතුවා බුදුරජාන් වහන්සේ වෙනද වගේ මට දැකින්න ලැබීම මට ලොකු පාඩුවක්. ඉතින් හිත එකඟ කරගන්න බෑ සමාධිමත් කරගන්න බෑ. ඒක ඒක ගැන කුකුසක් පවා ඇති වුණා. ඉතින් නමුත් බුදුරජාන් වහන්සේ මොකද්ද ප්‍රකාශ කරන්නේ? මොකටද මේ කුණු කය දැකලා මේකේ දැකලා ඇති වැඩක් නැහැ. යමෙක් ධර්මයේ දකිනවා නම් ධර්මයේ දැක්ක වෙලාවේ මා දුටුවා වෙනවා. මා ඊළාට මා දුටුවාම ධර්මයේ දකිනවා කියලා කියන්නේ කේ තේරුම මොකද්ද? මෙතෙක් කල් වක්කලි නුඹ මා දුටුවේ නෑ. මා දුටුවේ නෑ. මගේ ශාරීරික ගුණ කය විතරයි දුටුවේ. දැන් ධර්මයේ දකින්න. ධර්මයේ දැක්කොත් මා දකින්නවා. අන්න ඒ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. යෝ යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියන තේරුම යමෙක් මා දකීද හේ ධර්මයේ දකීමද කියලා කිව්වේ ඒක වක්කලිට එල්ල කළා කිව්වේ වක්කලි තෙරුන් වහන්සේට. වක්කලි තෙරුන් මෙච්චර කාලයක් මා ළඟ බලාගෙන හිටියන මා දැක්කේ නෑ මේ බාහිර කුණු කය විතරයි දැක්කේ. මා දකින්න නම් ධර්මය දකින්න ඕන කියලා ඊළඟට ඒ පිටම ඊළඟට විපස්සනා විදර්ශනා කර්මස්ථානයක් දුන්නා. ඒ කර්මස්ථානෙම මුල් කරගෙන මකලිතරුන් රහත් බවට පත් වුණු බව ඒ කතන්තරේ තව දිගට තියෙනවා. අපි ඒ ටික විතරයි කියන්නේ මේ අවස්ථාව. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේම ලොකුම පාඩම දුන්නා. ඒ තරම් ඒ රූප සම්පත්තියක් තිබිලත් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. ඒකට ධෛර්ය දුන්නේ නෑ. ඒ වෙනුවට ඒ අවස්ථාව බලලා වකලිතරුන්ට කිව්වා මේ කුණු කය දැකලා මොකටද? වැදගත් දේ තමයි ධර්මය දකින්නේ. අන්න ධම්මප්පමාණ කළ හැකි. ඒ වගේම තවත් අවස්ථාවක් සඳහන් වෙනවා. දැන් ওই ලූකප්පමානෝ ලූකප්පසන්නෝ කියන එකට ගැලපෙන විදිහ එකක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු භක්තියක් ඇති කරගෙන හිටිය පරිබ්‍රාජකයෙක් තමයි මහා සකුළුදායි පරිබ්‍රාජකයා. තමන් පරිබ්‍රාජකයෙක් නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ඒ කීර්ති ഘോഷය නිසා ඒ විදිහටම තවත් නොයෙකුත් හේතුන් නිසා ලොකු ප්‍රසාදයක් ඇති කරගෙන තිබුණා. ඉතින් එක් අවස්ථාවක දීර්ඝ සාකච්ඡා කොටසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායි පරිබ්‍රාජකයන් අහනවා උදායි මොකද හිතන්නේ මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ පූජා කරන්නේ මොන හේතුන් නිසාද කියලා. ඔන්න එතකොට මේ පරිබ්‍රාජක කියනවා මට පේන හැටියට කාරණා පහක් නිසා භාග්‍යතුන් වහන්සේට මේ ශ්‍රාවකයන් කරු සත්කාර කරනවා කියලා. මොනවද කාරණා පහ? භාග්‍යතුන් වහන්සේ අල්පාහාරයි ආහාර ටිකයි ගන්න. ආහාර ටිකක් ගැනීම පිළිබඳව වර්ණනා කරනවා. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ ලැබෙන ලැබෙන හැටියට හොඳ හෝ නරක හෝ සිවුරු පාවිච්චි කරනවා. ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අගය දුතංග ආදී වශයෙන් වශයෙන් ඒක වර්ණනා කරනවා. තුන්වෙනි කාරණය ලැබෙන ලැබෙන හොඳ හෝ නරක හෝ ලද දෙයින් සතුටු වීමේ ගුණය ආයතන කියන්නේ සන්තුට්ටි. පින්ඩ පාතියත් ඒ පිළිබඳවත් ඒ විදිහටම සන්තුට්ටිය. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තිබෙනවා. ඒ වගේම අනිත්‍යයටත් ඒක වර්ණනා කරනවා. හතරවෙනි කාරණය ලැබෙන හැටියට සේනාසන පිළිබඳවත් සන්තුෂ්ටියක් භාග්‍යතුන් වහන්සේ කෙරේ තියෙනවා. ඒකේ වර්ණනාවක් කියනවා. පස්වෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ දැඩි විවේකයට ලැබී දැඩි විවේකයෙන් ඉන්නවා. ඒක ගැන වර්ණනා කරනවා. ඒක නිසා මේ ශ්‍රාවකයන් භාග්‍යතුන් වහන්සේ කෙරේ පැහැදිලි වෙනවා. මොකද එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ උදායි ඔය කාරණා පහ නෙවෙයි. ඔය කාරණා පහ අනුව ශ්‍රාවකයන් මට ගරු කරනවා නම් මෙන්න මෙහෙම මේකයි ඇත්ත කාරණේ. අර අල්පාහාර ගැන කියාපු කාරණේ ඒක බුදුරජාණන් වහන්සේ පළමුවෙන් මතු කරනවා. මගේ ශ්‍රාවකෙයින් ඉන්නවා. ඒ දුතංගධාරීව ඒක දුතංග කියන වචනේ එතනදත් අපිට හිතා ගන්න පුළුවන්. දුතංගධාරීව ආහාරය පිළිබඳව ඉතාමත්ම සුළු ආහාරයෙන් යැපෙන අය. නමුත් මම නම් එතෙන් විට සම්පූර්ණ පාත්‍රයක පවා ආහාරය මම වළඳනවා. මම මේ තරම් රූක්ෂ ප්‍රතිපදාවන් මේ පැත්තෙන් නමුත් මගේ ශ්‍රාවකෙයින් අර අර විදිහේ ඒ මට වඩා දැඩිව ආහාරය පිළිබඳව හික්මන ශ්‍රාවකීන් මට එහෙමනම් ගරු කරන්න ඕනේ නෑනේ. ඊයට කියන්න පුළුවන් මම භාග්‍යතුන් වහන්සේට වඩා ලොකුයි කියලා. නමුත් ඒ වෙන හේතුවක් නිසායි කියන එක පෙන්වන්නයි කිව්වේ. ඒ වගේම දෙවෙනි කාරණේ ගැනත් එහෙම කියලා මේ සිවුරු පිළිබඳවත් කියනවා. දැන් මට වඩා රූක්ෂ කටුක සිවුරු අඳින ඔය පංසුකුල මුළු ජීවිතේම පංසුකුල සිවුරු දානන එතන මහා කාශ්‍යප මහ රිතවරුන් වහන්සේලා වගේ අය එතන සඳහන් වෙන්නේ නම් වශයෙන් සඳහන් නොකලත් බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශ කරන්න හේතුව ඇතම් සංඝයා වහන්සේලා ඒ විදිහට දැඩිව සිවුරු පිළිබඳ ප්‍රතිපත්තිය කරනවා. මම නම් ඇතම් අවස්ථාවල ගෘහපතියන් දෙන සිවුරු හිටන් මම පරිභාග කරනවා. එහෙම කරනවා නම් ඉතින් අර කට්ටිය මට ඒකට කරු කරන්න හේතුවක් නැහැ. ඒ විදිහට පින්ඩ පාතේ පිළිබඳවත් මම මම ඇතම් විට ඒට වඩා මිහිරි පණ්ඩ පාතේ ඒව හිටන් වළඳනවා. ඊළඟට සේනාසන පිළිබඳවත් සමහර විට මම හොඳ ඒ ඇතම් අය කටුකන්දමින් ගස් මුල හිටන් එහෙම ජීවත් වෙනවා. මම ඇතම් අවස්ථාවල මේ හොඳ සේනාසන වලත් ඉන්නවා. ඒ වගේම මම නිරන්තරයෙන්ම විවේකයේ සිටිනවත් නෙවෙයි. ඇතැම් සංඝයා වහන්සේලා නිරන්තරයෙන්ම ආරණ්‍යගතව එහෙම ඉන්නවා. මම නම් සමහර විට රාජරාජ මහා මාත්‍යාදීන් තීර්ථකයන් සම ඒ ඒ අසුරු කරමින් උත්සාහය කරනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ඒ රූක්ෂ ප්‍රතිපදාව නිසා නෙවෙයි. ඒ කියාපු එකක්වත් නිසා නෙවෙයි මගේ ගෝලීන් මට සලකන්නේ. ඔන්න වෙන කාරණා පහක් කියලා එන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මගේ ශ්‍රාවකයන් මට ගරු කරන්නේ. මා තුළ තියෙන ආර්ය ශීලය නිසා. ඊළඟට ඥාන දර්ශනය නිසා කෙටියෙන් කියනවනම් ඊළඟට මාගේ ප්‍රඥාව නිසා කෙනෙකුට සම කරන්න බැරි තරම් ඒ ප්‍රඥාව නිසා ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්කම නිසා ඊළඟට මේ ප්‍රතිපදාව පිළිබඳව සංඝයා වහන්සේලා හික්මවන්න මට පුළුවන්කම නිසා ඔන්න ඔය විදිහේ ධර්මයේ කාරණා නිසායි මේ මගේ ගෝලීන් මට සලකන්නේ. අන්න එහෙම ප්‍රකාශ කරපු තැනකුත් තියෙනවා. ඉතින් මේ හැම එකක් තුලින්ම මේ පින්නතුන් සලකා ගන්න ඕන අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු මිනුම් දනු මොනවද කියලා. කෙනෙකු තුළ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට අනිත් පැත්ත බැලුවාම අර දැන් තේර ගැන තේර කියන වචනේ සඳහන් වුණා. ඇත්ත වශයෙන් මේ පින්නතුන් සමහර විට දන්නවත් ඇති මේ වර්තමාන යුගයේ තේර කියන වචනය ශාසනික ව්‍යවහාරයක් වශයෙන් සැලකනවා නම් දැනට සම්මත ව්‍යවහාරය අනුව උපසම්පදාවෙන් දසවසක් වුණු අය තේර නමින් හැඳින්වෙනවා. 20 වසක් වෙනකොට මහා තේර වෙලා ඉවරයි. ඒකට සුදුසුකම තියුණා වුණු තුනාව. ඉතින් ওই විදිහටයි ව්‍යවහාරය තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන ඊට වඩා ගැඹුරු අර්ථ දෙන්නේ තේර කියන වචනයට. මේකටම අදාළ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වෙන ප්‍රශ්නයක් ඇති වුණාට නෙවෙයි. මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ අතීත සිද්ධියකුත් මේ ජීවිතේම අතීත සිද්ධියකුත් 100ට නගමි. මහණෙනි මම එක් අවස්ථාවක සම්බෝධිය ලැබූ ළඟදීම නේරංජරා තීරයේ අජපල් නුගරුගමුල මම වැඩ වාසය කරන අවස්ථාවේ ඊටමත්ම මහලු වයෝවෘද්ධ බ්‍රාහ්මණ ගෘහපතියන් බ්‍රාහ්මණයින් මා හමුවෙන් ඇවිල්ලා ඇතැම් අය මට වන්දනා කළා ඇතැම් අය තමන්ගේ නම කියලා ඉඳගත්තා කොහොම කොහොම හරි ඒ අය ළඟින් ඉඳගෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා බවත් ශ්‍රමණ ගෞතමයින් වයෝවෘද්ධ මහලු බමුණන්ට බ්‍රාහ්මණයින්ට වැඩිහිටියන්ට සලකන්නේ නැtei කියලා අපාතර කතාවක් තියෙනවා ඒ අයට නැගිටලා ආසනෙ දෙන්නේ නැත ඊළඟට දරු සත්කාරම බුහුමන් කරන්නේ නැති කියලා මේ විදිහේ අපේ පිරිස අතර මෙහෙම කතාවක් තියෙනවා. ඒක එහෙමයි අපිට දැන් තේරුණා ඒක එහෙම බව. ඒක සුදුසු නෑ. මම මෙච්චරයි කිව්වේ බ්‍රාහ්මණය. අපිට දැන් තේරෙනවා මේ බමුණ ආවම බුදුරජාණන් වහන්සේ ගරුකලේ නෑනේ. අපිට දැන් තේරෙනවා ඒක සමන ගෞතමයන් පිළිබඳව පැතුරුණු රාවය ඇත්ත බව. ඒක නම් සුදුසු නෑ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළ බවක් එතන කියවෙන්නේ නෑ. ඒ වෙනුවට මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මහණෙනි එතකොට මට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා. බමුණන්ට මුකුත් කිව්වා නෙවෙයි. මට මෙහෙම අදහසක් තිබුණා. මොකද්ද? අනේ මේ අය දන්නේ නෑනේ තේර කෙනෙක් කවුද කියන එකවත් තේර තේර කරන ධර්ම මොනවද කියන එක. තේර කෙනෙක් කියලා කියන්නේ කාටද? තේර කියන්නේ ස්ථවිර කියලා කියන්නේ මේරුව කියන අදහසයි. වැඩිහිටි කියන අදහසයි. සාමාන්‍යයෙන් කියනවා නම්. එතකොට වැඩිහිටිය කියන එක වැඩිහිටියා කියන්නේ කවුද කියලාවත් මේ අය දන්නේ නැහැ. වැඩිහිටියෙක් වීමට උපකාර වෙන කාරණා මොනවද කියලාවත් මේ අය දන්නේ නැහැ නේද? කියලා එච්ච ඒ හිතවිල්ල තමන් වහන්සේට ඇති වුණු බව කියලා. මොන දැන් ආයෙත් මේ සංඝයා වහන්සේලා අමතලා ඊළඟට කියන්නේ. මහණෙනි මෙන්න මම මෙහෙනම් කියනවා කෙනෙක් තෙර කෙනෙක් වෙන හැටි. ඒ තේර සංකල්පය පිළිබඳ ඔන්න විවරණය බුදුරජාණන් වහන්සේ දෙනවා. යම් කිසි කෙනෙක් වැඩි හිටි වුණත් වයසින් වැඩි හිටි නමුත් ඒ තැනැත්තා ඊළඟට කියන කාරණා 10ක් මෙන්න මේ විදිහට අකාලවාදී ඒ තැනැත්තා කාලානුරූපව කතා කරන කෙනෙක් නෙවෙයි. අකාලවාදී. අභූතවාදී. සත්‍යයට අනුව කතා කරන කෙනෙකුත් නෙවෙයි. අනර්ථවාදී. අර්ථයක් හේතුවක් අර්ථ සම්පන්න දෙයක් කියන කෙනෙකුත් නෙවෙයි. අධර්මවාදී. අධර්ම විදියේ කතාවල් කරන කෙනෙක්. අවිනයවාදී. විනයට අනුකූල නොවන දේවල් කතා කරන කෙනෙක්. අනිධානවතින් වාචං භාසිතා. හිතේ තැන්පත් කරගෙන රැකගෙන ආරක්ෂා කරගත යුතු සීකටයුතු දේවල් කියන කෙනෙක් නෙවෙයි. ඊළඟට අකාලේන කල්යල් නොබල කතා කරන්නේ නිසි කාලයට නෙවෙයි නුසුසු අවස්ථාවල අකාලේන අනපදේශං හේතු කාරණා රහිතව යමක් කියන්නේ අකාලේන අනපදේශං අනත්ථ සංහිතා ආර්ථයකට හේතුව Tamanට කිසි කාටවත් ප්‍රයෝජනයක් නැති දෙලොවට නැති වැඩ කතා කරන කෙනෙක්. මොන විදිහට ඒ නරක පැත්ත. ඉබඳු වැඩි හිටියෙකුට මම කියන්නේ බාලෝ තීරෝ කියලා. බාලෝ තීරෝ මෝඩ තීර කෙනෙක් කියලා ඊ විදි කෙනාට මම කියන්නේ. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. නමුත් යම් කෙනෙක් දහරෝ එතන කියනවා ඊටාම ලාබාලයි කළු කෙස් ඇති තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා මෙහෙමයි කාලවාදී අවස්ථානුකූලව කතා කරන්නේ. භූතවාදී සත්‍යානුකූලව කාලවාදී භූතවාදී අත්වාදී අර්ථවත් දෙයක් ඒ වගේම ධම්මවාදී ධර්මානුකූල දෙයක් විනයවාදී විනයානුකූල දෙයක් කතා කරන්නේ. ඒ වගේම නිධානවතින් වාචං භාසිතා හිතේ තැන්පත් කරගත යුතු වැදගත් දෙයක් මතු කරලා දෙන්නේ. අවස්ථානුකූලව කාලේන සාපදේ සංහේත උදාහරණ සහිතව ඊළඟට අර්ථ සංහිතං අර්ථ සහිතව ඔන්න ඔය විදිහට ඒ කතා කරන විලාසයෙන් ඉදිරිපත් කරන කාරණා ආශ්‍රයෙන් එබඳු වේ වයසින් ලාබාල නමුත් ඒ තැනැත්තා මම හඳුන්වන්නේ පඬිතෝ තීරුණම් නුවණැති තෙර කෙනෙක් කියලා. එහෙම ඒ තේර කියන වචනේ හඳුන්වලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තේර කර්ණ ධම්ම හතරක්. කෙනෙකු නියම විශේෂයෙන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපි දැන් කියනවා නම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තේර කෙනෙක් හැටියට හඳුන්වන්න උපකාර වන කාරණා හතරක් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. මොනවද? යම් කිසි කෙනෙක් භික්ෂුවක් පිළිබඳවයි කියන්නේ ශීලවන්තයි. ශීලය ගැන දීර්ඝ විවරණයක් තියෙනවා. ඊළඟට කෙටියෙන් සලකතොත් ඊළඟට බහුශෘතයි. ධර්මය හොඳට දනාගෙන සිටනවා. සාමාන්‍ය යන්ත්‍ර සූත්‍රවල දරාගෙන ඉඳීමක් නෙවෙයි අතීත කියන හැටියට ඒ ධර්මය දරාගන්න හිතෙන් සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිඨ්‍යා සුප්පටි විද්ධාව ආදී වචන මාලාවකින් දක්වනවා ධර්මය අහලා හිතේ දරාගෙන වචනෙන් වාචෝද්ගත කරලා නිතර සත්‍යයනා කරන්න පුළුවන් තරමට මනසානුපෙක්ඛිතා හිතෙන් නිතර ඒ ධර්මය විමසලා බලනවා දිට්ඨියා සුප්පටි විද්‍යා සම්‍යක් දෘෂ්ටියා සංසන්දනය කළේ තුලින් සෘෂ්ටිය මතු කරගන්න. අන්න ඒ විදිහට ධර්මඥානය ඇති බෞද්ධ පුද්ගලයා මෙතන කියවෙන්නේ. ඒ බෞද්ධ භාවය දෙවෙනි කාරණය. ඊළඟට සතර ධානය. ඒ කියන්නේ සමාධි ශක්තිය. මෙලොවම ඒ සප විහරණයක් හැටියට සැලකන සමාධි ශක්තිය ඇති තැනැත්තා. අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ උතුම් අරහත්ත්වය ලබාගත්තු. සසර දුක් කෙලවර කළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය අරහත් ඵලය ලැබු. ඔන්න ඔය කාරණා තුනිනුයි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තෙර කෙනෙක් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ওই විදිහේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ අන්න අර ධම්මපාණ ධර්මයටයි මුල් තැන දෙන්න ඕනේ. ධර්මය අනුවයි මනින්න ඕනේ. නමුත් ලෝකයාගේ ස්වභාවය මේ දි รา පත් වන ශරීරේ මේක නොයෙකුත් වර්ණචාරා රූප ආදී ශරීරයේ හැඩ වැඩ ගන්නවලා ඒවා තුලින් සත්‍යාගේ ආකර්ෂණය ශ්‍රද්ධාව ඇති කර ගැනීමටයි බොහෝ දෙනා වෙහෙසෙන්නේ. නමුත් අපි කල්පනා කරනවා නුවණැති අය අර විදියට අර ගසාගෙන යන්නේ නැතුව ඒ කීර්තිරාවාදියට මෙන්න මේ ධර්ම ප්‍රමාණ කියලා කියන ඇත්ත වශයෙන් ලක්ෂයෙන් එකක් හැටියට දැක්ුවෙත් යම් කිසි හේතුවක් ඇතුවා ඒ තරමටම ලෝකයා ඇදිලා යන්නේ යන්න අර විදියේ දේවල් වලට එනීම හරවත් දේවල්ට නොවේ. Taman කල්පනා කරන්න ඕන බුදුරජාන් වහන්සේ අර ලකුණට ගබද්දිය තෙරුන් මුල් කරගෙන අපට මේ පාඩමක් දුන්නේ. උන්වහන්සේට වර්ණනා කිරීම වශයෙන්ම නෙවෙයි අපට මතු කරලා දුන්නා. ඒ විදිහේ ශරීරයක් තුලත් මහා වටිනා උතුම් ගුණධර්ම තිබෙනවා නම් බුදුරජාන් වහන්සේවත් මතු කර දුන්නේ නැත්නම් උන්වහන්සේ කෙරෙහි අර විශාල පිරිසක් පව් රැස් කරගන්න නැති අර අර සාමණේරවරුන් කණින් ඇදලා නාසයෙන් ඇදලා ওই විදිහට විහිළු කරලා විහිළු තාලු කරලා ඇතුළත තියෙන ಗುಣ සම්පත්තිය නොදැක් මහා ශරීරයක් ඇති කෙනෙක් හිටියනම් විහිළු කරන්න යන්නේ නැහනේ කවුරුවත් බාලයෙකුණ නමුත් මේ තරම් මේ රහතන් වහන්සේ නමකට අර විදිහේ විහිළු තාලු කරේ අන්න අර ඒ කට්ටියගේ මිනුම් දඬු වැරදි නිසා ඒ වාට ඉතින් විපාක ඇති. අපි නෝනි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතු කර දීපු කාරණා ඊළඟ ලකුණු භද්‍යතේරුන් වහන්සේ විශේෂයෙන්ම අර කියාපු තේර ගාතාව සඳහන් වෙන උන්වහන්සේ ප්‍රකාශ කරන අර කායගත සතියට උන්වහන්සේ ඇලුම් කළ බව ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මට යම් වරයක් දෙනවා මම මෙන්න මේ විදිය වරයක් ඉල්ලන්නේ. මුළු ලෝකයාම මුළු ලෝකයා හැම කල්හිම කායගත සතිය වඩත්වා කියලා. කායගත සතිය වඩත්වා. ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් බලාපොරොත්තු වුණ ඒ කියන්නේ ඒ වරයක් හැටියට බලාපොරොත්තු වුණාම නෙවෙයි කිව්වේ වරයක් දෙනවනම් වරයක් දෙනවනම් මම දෙන්න සූදානම් නම් මම ඉල්ලා හිටින්නේ මා වෙනුවෙන් බුදුරජාන් වහන්සේ ලෝකයාට හැම කෙනාටම හැම කල්හිම කායගත සතිය වඩන්න කියක් වාගේ. එයින් අපිට යම්කිසි කාරණයක් හෙළි වෙනවා. ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ ඇත්ත වශයෙන් ඒවා ගැන කලකිරුණ නැතත් උපේක්ෂා ගුණයෙන් යුක්තව ඒවා ඉවසා දරාගෙන හිටියත් සමහර විට සංවේගයක් ඇති වෙන්නේ නැති. අනේ මේ ලෝකයා මේ ශරීරයේ යථා තත්ත්වය දන්නේ නැති නිසා අනේ මට මේ මේ විදිහට විහිළු තාලු කරන්නේ. නොපෙනෙන ಗುಣ සම්පත්තිය නුවණින් දකීමේ අපහසුත් නිසා තමයි මේ පෙනෙන අඟුටු මිටි ශරීරයට මේ විදිහට විහිළු කරන්න කියලා ඒ අවබෝධය තුලින් ලෝකයා තමන්ගේ මේ අරගෙන යන ශරීරය, తත්වය යන නිදාන්තයෙන් සිතත්වා මේ ලස්සනට මේ එකතු කරගත්තු මස් ටික බොහොම ඉක්මනින් ගෙවිලා යනවා. අපි ඇත්ත වශයෙන් අපේ ඡායාරූපයක් ගන්නව නම් ගන්න තියෙන්නේ අපේ ශරීරයෙන් වැඩි කාලයක් පවතින මේ ඇට සැකිල්ල. ඇට සැකිල්ලටයි වැඩි තැනක් දෙන්න ඕනේ. අනිත් ඒවා බොහොම ඉක්මනින්ම දි รา පත් වෙනවා. වයස්ගත වෙනකොට ඔය තියෙන පුම්බපු ශරීරය දැන් කුඩා අවදියේදී අපි දන්නවා ශරීරය කුඩා දරුවෙකුගේ කොයිතරම් මුල් මාස කිහිපය තුළ නිකන් පුම්බපෝ වගේ බැලුම් බෝලයක් වගේ හැදි හැදි එන අතපය ඒ පිම්බීම ඊළඟට මැදි වයස ගෙවිලා යනකොට ඔන්න ඇකිලෙන්න පටන් ගන්නව රැලි වැටෙනවා. ඉතින් අර පුම්බපු මස් ටික එහෙම ගෙවිලා යනවා. ඒව දිය වෙලා යනවා. අන්තිමට සොහොනට ගිහිල්ලා හරිය සිහිපත් කරගන්න උපකාර වෙන්නේ ඇට සැකිල්ල විතරයි. අතීතයේ අමු සොහොනට ගිහිල්ලා හරි අතීතයේ අමු සොහොනට ගිහිල්ලා හරි තමන්ගේ මිතුරෙක් දකිනවා නම් දකින්න ලැබෙන්නේ. වැඩි කලක් තිබෙනවා නම් තිබෙන ඇට සැකිල්ල. නමුත් ලෝකයේ ඒක ගැන හිතන්නේ නැහැ. අන්න අර කුණු මස් ඒ ටිකට ඒක තුරින් වටිනාකම් ඇති කරගෙන ඒවාම සරසමින් ලෝකයාත් රැවට්ටමින් තමනුත් රැවට්ටමින් යන ගමන දැකලායි ලකුණ්ඩක බාධ්‍ය තෙරුන් වහන්සේ අර විදිය වරයක් බලාපොරොත්තු වෙන්නේ නැති අපිට හිතා ගන්න පුළුවන් ලෝකයා වෙනුවෙන්. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ මේ ගැඹුරු සූත්‍ර දේශනා දේශනා කළේ ලකුණ්ඩක බාධ්‍ය තෙරුන්ට නෙමෙයි දේශනා කළේ. උන්වහන්සේ දිටු දර්ශනේ. උන්වහන්සේ පෙන්눔 කරන්නේ. ඒ කොයිතරම්ද කියලා බුදුරජාන් වහන්සේගේ සුවිශේෂ ලකුණ්ඩක බාධ්‍ය තෙරුන් කෙරෙහි තිබුණ සුවිශේෂ සැලකිල්ල පෙන්눔 කරන තවත් අවස්ථා තිබෙනවා ධර්මයේ දැන් ඔන්න කොටින්ම ලකුණ්ඩක තෙරුන් වහන්සේ රහත් পদවිය ලැබුවේ රහත් තත්ත්වය ලැබුවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහා කාරුණික කෙනෙක්ගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධර්ම කතාවේ දීර්ඝ ධර්ම කතාවක් ලකුණ්ඩක බද්ද තෙරුන් වහන්සේට අපිට හිතන්න පුළුවන් භාවනාවට උපකාර වෙන අන්දමින් පවත්වමින් යන අතරේ ඒ අතරතුරදී ලකුණ්ඩක බද්ද තෙරුන් වහන්සේ රහත් වුණා කියලා කියවෙන්නේ. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ වදාළ ජඹුරු ප්‍රීති වාක්‍යයක් නිවන පිළිබඳ ප්‍රීති වාක්‍යයක් උදාන කියන මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි. ඒ ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ කොයිතරම් නිහතමානීද කියතොත් රහත් වුණාට මොකද සාරිපුත්‍ර මහරහතන් වහන්සේටවත් ඇඟෙව්වේ නෑ Tamanne වැඩ ටික කරගත්තා කියලා. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නැවත නැවතත් ධර්ම කතා පවත්වනවා. මේ ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ සේක තාම රහත්ුනේ නෑ කියලා හිතාගෙන මේක දැකලා බුදුරජාණන් වහන්සේ තවත් උදාන ගාථාවක් ප්‍රකාශ කළා. ඒත් නිවන පිළිබඳ ගැඹුරු ඒ එකක් එක එකක් අපි කියන්නේ නැහැ. මේ පින්නතුන් උනන්දුනම් ඒවා සොයා ගන්න පුළුවන්. අර උදාන කියන ග්‍රන්ථයේම තවත් ඒකම බුදුරජාණන් වහන්සේ වාක්‍යයක් වශයෙන් ගාථාවක් වදාලා ලකුණ්ඨ ගබඩිය තෙරුන් වහන්සේ නොරහත්ය කියලා හිතාගෙන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තව තවත් ධර්මය කියනවා දැකලා. ඔන්න ඔය විදිහේ මහ පුදුමයි බුදුරජාණන් වහන්සේ ලකුණ්ඨක බද්ද තෙරුන් වහන්සේ පිළිබඳව ඒ හුවා දැකූ අවස්ථාව වෙන දේවල් වලට නෙවෙයි ලකුණ්ඨක භාද්‍ය තෙරුන් වහන්සේ උපකාර කරගෙන බුදුරජාන් වහන්සේ ලෝකයාට පාඩමක් ඉගැන්වුවා. Taman මේ ලෝකය කියලා හිතන වටිනා කියන හිතන දේවල් දේ කොතනද තියෙන්නේ පුළුවන්. සාමාන්‍ය ලෝකයා හිතන තැන්වල නෙවෙයි සමහර විට. අර විදිය මිටි ශරීරයක වුණත් අඟුටු මිටි ශරීරයක තැන්පත් වෙලා තිබෙන්න පුළුවන්. ඒකයි කිව්වේ. මේ ලකුණ්ඨක භාද්‍ය ඔය කියන තෙරුන් ලකුණ්ඨක භාද්‍ය භික්ෂුව නොලැබූ සමාපත්තියක් සොයා ගැනීම පහසු නෑ. මහා 이르දිමත් මහානුභාව සම්පන්න කෙනෙක්. මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්න කෙනෙක් වුණත් අර වගේ විහිළු තාලු කරනකොට ඒකේ ඒවා පිළිබඳ ඵලි ගැනීම වශයෙන් තමන්ගේ ශක්තියින් පෙන්වන්න නොගිය පමණක් නොවේ වෙන එකක් තබා රහත්තුණු බවවත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇඟෙව්වේ නැහැ අපට ඒක හිතන්න තියෙන උන්වහන්සේගේ නිහතමානී ගුණයක පැත්තකින් පෙන්눔 කරනවා ඒකම අපි මේ දේශනාව තුලින් අතු කරන්නේ අන්න අර ලෝකයාට අර බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ ධර්මයේම ප්‍රමාණ කරගෙන ධර්මයේ පැහැදීම ඇති කර ගැනීම කියන කාරණයයි ඒකට අදාළව තවත් අපිට කාරණා දක්වන්න පුළුවන්. අත වශයෙන් අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ධර්මයේම තිබෙන අය අභියෝගයක් වශයෙන් කෙනෙකුන් ඒ ඈතට එකගෙන යන හැටි නිවන දාර කරාගෙන යන හැටි. අර ඒහි පස්සෙක කියන වචන වචනය තුලින් ධර්මයේ ශක්තියක් තිබෙනවා. මේ නිවන කරාම ඇදගෙන යන බුදුරජාණන් වහන්සේ තල්ලු කරනවම නෙවෙයි. ඒකට උන්වහන්සේ ඒකයි ඇතම් අවස්ථාවල් වල උන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා ඒ වගේ මහා පුදුමාන්දමේ මහා පුරුෂ ලක්ෂණ ඇති ශරීරයක් ලැබුණත් අනිත් ඒවා හැම එකක් තිබුණත් යම් කිසි ධර්ම කාරණයක් පිළිබඳව හේතු ගැන්වීමට ඔය බමුණන් එක්ක එහෙම මහා දීර්ඝ ධර්ම සාකච්ඡා කළා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඒ විදිහට ඒ අය තුල තියෙන සැකය දුරු කළා. ඒ මිසක් හැම අවස්ථාවකම බැරිම අවස්ථාවකම අර කෙනෙකුගේ මාන්නය කඩන්න ප්‍රාතිහාර්ය යෙදුවා මිසක් ප්‍රාතිහාර්ය බලයෙන් කෙනෙකුට ධර්මය බලාත්කාරයෙන් කාවද්දන උත්සාහ කරන්නේ නැහැ. කොයිතරම්ද කියතොත් කේවඩ කියන එක්තරා භික්ෂුවක් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට විශාල පිරිසක් ධර්මයට හරවා ගැනීමට විරිදි ප්‍රාතිහාර්ය පෙන්වන්න යම්කිසි භික්ෂුවක් පත් කරන්නයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මම කියනවා ඒක නෙවෙයි නියම ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්යයි. විරිදි ප්‍රාතිහාර්ය ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන අනුගේ හිත් බැලීමේ ශක්තිය ඒවා නෙවෙයි නියම ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්යයි අනුශාසනා ප්‍රාතිහාර්යයි ඒක දක්වන්නේ ධර්මයේ මෙන්න මේ විදිහට ඒවන් විතක්කේත මා ඒවන් විතක්කයිත් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ මේ විදිය විතර්ක පවත්වන්න කාම විතර්ක ආදී පවත්වන්න එපා නෙක්ඛම් විතක්ක ආදී පවත්වන්න අව්‍යාපාද විතර්ක පවත්වන්න එපා අව්‍යාපාද මෙත්තා මෛත්‍රිය සම්බන්ධ අවිහිංසා සංකල්ප පවත්වන්න ඔන්න විදිහට විතර්ක පාත්‍ය යුතු විතර්ක හඳුන්වලා දෙනවා. එවන් විතක්කේත මා එවන් විතක්කේත මේ විදිහට විතර්ක කරන්න මේ විදිහට විතර්ක නොකරන්න. එවන් මානසිකරවත මා එවන් මානසික මනසාකාශ. මේ විදිහට මෙනෙහි කරන්න මේ විදිහට මෙනෙහි කරන්න එපා. ඉදම් පජහත ඉදම් උපසම්පජ්ජ විහෙරත මෙන්න මේ මේ දේවල් අතහරින්න මෙන්න මේ මේ දේවල් වලට එළඹ වාසය කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉහළම ප්‍රාතිහාරයට සලකන්නේ. අනුශාසනා ප්‍රාතිහාරය. මේ විදිහටම දැන් කෙනෙක් නිවන කරා යන ප්‍රතිපදාව බුදුරජාන් වහන්සේ දක්වන්නේ ඒකත් පටිච්ච සමුප්පාදය කියලා කියන අර හේතු ප්‍රත්‍ය අනුව යන එකක්. එකකට එකක් සම්බන්ධ වෙලා හේතු ප්‍රත්‍ය පරම්පරාවක් තුලිනුයි කෙනෙක් නිවනට ලං වෙන්නේ. බුදුරජාන් වහන්සේ බලාත්කාරයෙන් ඇදගෙන යනව නෙවෙයි. ඒක ප්‍රකාශ කරන වටිනා ඒ සූත්‍ර එක්තරා සූත්‍ර දේශනාවක මෙහෙමත් සඳහන් වෙනවා. මොන කෙනෙක් යම් කිසි තද්ධාව අර කියාපු වැරදි විදියට නෙවෙයි ධර්මය අහලා ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් විදිහට යෝනිසෝ මනසිකාර කියලා කියන තමා තුළ තියෙන හරියාකාර මෙනෙහි කිරීමේ ශක්තිය යොදලා අසූ ධර්මයේ කෙරෙහි හිත යොදලා තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඉතින් ඒ විදිහට මෙහෙම ප්‍රකාශ වෙන ඔන්න ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ශ්‍රද්ධාජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒ තමා තුල ශ්‍රද්ධාව ඇති කරගන්න උපකාර වුණු ශ්‍රාවකයා ළඟට කිට්ටු වෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. කිට්ටු වෙලා පෛරුපාසනය කළා කියනවා කියන්නේ කරනවා කියන්නේ ළඟ ඉඳ ගන්නවා. පෛරුපාසන්තෝ ධම්මං සුණාති. ළඟ ඉඳගත්තාම මේ තැනැත්තට අහන්න ලැබෙන යම් ධර්මයක් අර ශාස්ත්‍රවරයාගෙන්. ඒ ධර්මය අහන්න ලැබුණාම සුත්වා ධම්මං ධාරේති ධර්මය හොඳට දරා ගන්නවා. දතාණං ධම්මාණං අත්ථං උපපරික්කති. එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දරාගත්තු ධර්මයේ අර්ථය තම පරීක්ෂා කරලා බලන්න. නිවහල්ව. අත්ථං උපපරික්කති. අත්ථපරික්ඛාය සති ධම්මා නිජ්ජානං කමන්ති. අර්ථය පරීක්ෂා කරනකොට ඔන්න ටිකක් හිතාගෙන යනකොට මේක මේ කාරණේ ඇත්ත නෙවෙන්නා. ධම්මනිඥානක්කාන්ති කියලා කියන්නේ හිතාගෙන යනකොට මේ මේ සංසන්දනය කළා Tamange මේ මේ ධර්මයත් එක්ක මේ මේ කියන හැටිද මේක ඇත්ත නෙවෙන්න. අන්න ඒ විදිහ අවබෝධයක් වෙන අවස්ථාවක්. මේක වෙන්න පුළුවන් කියන අවබෝධය එනවා. ධම්මනිඥානක්කාන්ති ආසති ඡන්தோජාය. මේක වෙනවමයි කියලා නෙමෙයි වෙන්න පුළුවන් කියන හැඟීම ආවට පස්සේ ඔන්න එතකොටයි ඡන්දය එන්නේ. ඡන්දය කියන එකත් ඔය නිකම්ම දෙන එකක් නෙමෙයි එතකොට ඒ පේන හැටියට. ඡන්தோ ඡන්දය මතුවෙන්නේ අන්න අර අවස්ථාවේ. ධර්මයේ ඇත්ත වශයෙන් මේක ප්‍රතිපත්තියට නැගුවොත් මේක ඵලදායකයි කියන ඒ වැටහීම යම් අවස්ථාවක එනවා මේක වෙන්න පුළුවන් කියලා. ඡන්දෝජාය. ඊළඟට ඡන්දජාතෝ උත්සාහ ඡන්දය ඇති වුණාට පස්සේ උත්සාහයන් වීරිය දරනවා. ඡන්දජාතෝ උත්සාහති. උත්සාහ කරගෙන යනකොට වෑයම් කරගෙන වීරිය දරාගෙන යනකොට එක් අවස්ථාවක් එනවා අර ඉන්ද්‍රිය සමතාව කියලා කියන ඒ தത്വයට ආවම උත්සාහිතව තුලේති. දැන් දැඩිම වීරිය දරන කෙනෙක් දැන් මේ පින්නතුන්ගේ අවබෝධයට උපකාර වෙන යම් උපමාවක් වශයෙන් කියනවා නම් කෙටියෙන් අපි හිතමු ලොකු ධාවන තරංගයක් කියලා. ওই ධාවන තරංගයක මුල් වට කීපය ඇතම් කෙනෙක් හිමීට දුවන්නේ. නමුත් අවසාන වටය මුළු වීරය යොදලා කොහොම හරි දිනන්න ඕන කියලා මහා පුදුම වේගයකින් දුවනවනේ. අන්න ඒ වගේ වීරය දරලා යම් අවස්ථාවක දැඩිව අර පදහති කියලා කියන්නේ ප්‍රධාන වීරය. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ චතුරංග සමන්නාගත වීරය කියලා. සම්නහර ඇට පමණක් ඉතිරි වේවා, ලේමස් වියලියේවා පුරුෂ තාමෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් අර්ථයකට පැමිණිය යුතුද? ඒට නොපැමිණනම් වීරියාගේ බහා තැමීමක් නොවත්නේය කියලා ඒ විදිහට දැඩි වීරියක් යොදනවා. ඒ වීරිය යොදන්නේ හරියට අවස්ථාව ආවමයි. අන්න එතෙන්ට කියවෙනවා එතන ඡන්தோ ජායති ඡන්ද ජාතෝ උත්සාහති. ඉස්සෙල්ලා කරන්නේ උත්සාහය. උත්සාහය කියලා කියන්නේ මේක යම් කිසි විදියක වීරියක් දරනවා තමයි. නමුත් උත්සාහ කරලා තුලයති. ඔන්න විශේෂ අවස්ථාවක් එනවා. තුලයති කියලා කියන්නේ අන්න සම කරනවා. ඉන්ද්‍රියයන් සම කරනවා. අධික වීරය තියෙනවද? අධික අනිත් ඉන්ද්‍රියයන් අඩු වැඩි තියෙනවද කියලා ඒක සම කරගෙන ඉවරලා තමයි අන්න ප්‍රධාන වීරිය උදන්නේ. ඒ ඉන්ද්‍රියයන් හරියට සම කරන අවස්ථාවේ තමයි අර කියාපු ප්‍රධාන වීරිය ඵලදායී වෙන්නේ. ඒක මේ කල්පනය කරන්න යුතු කාරණයක්. තුලීත්වා තුල තුලණය කරනවා තමාගේම මේ ශක්තියින් ඉන්ද්‍රිය බල ආදී ධර්මයන් පිළිබඳව අපි කලින් අවස්ථාවල් ප්‍රකාශ කළා තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මැදින් ඉන්න සතිය මේවා හොඳට කිරා බලනවා ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සම කරගන්නවා වීරියත් සමාධියත් සම කරගන්නවා සම කරගෙන හරියට එල්ලේ ආවට පස්සේ තමයි අන්න එල්ලේට ආවට පස්සේ තමයි අර ප්‍රධාන වීරිය කියලා කියන උත්කෘෂ්ඨ වීරිය ගන්න. ඒකයි තුලීත්වා පදහති. පහිතත්වෝ සමානෝ ඊළඟට ප්‍රධාන වීරිය විදියට පස්සේ තමාම තමන්ම ධර්මයේ දකිනවා මේක සත්‍ය බව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ චතුරාර්ය සත්‍ය තමන්ම අවබෝධ කරගන්නවා ඒකට අර කිව්ව පමණින් නෙමෙයි මේක. අන්න ඒ විදිහේ එක එකක් අනිකට උපකාර වෙන අන්දමට මහා පුදුම ප්‍රත්‍ය සම්බන්ධතාවක් උඩයි එතන බුදුරජාන් වහන්සේ ප්‍රතිපදාව පවා දැක්ුවේ. ඒ විදිහට නිවන කරා ලං විය හැක්කේ. නැතුව කාටවත් Taman ශ්‍රද්ධාව භක්තිය ඇති කරගත්තු පමණට ඒ අන්ධ භක්තිය තුලින් කෙනෙක් අරගෙන ගිහිල්ලා අර ඇතැම් ආගම්වල කියන වගේ නිවනේ දාන්න බෑ. සුගතිගාමි කරන්න බෑ. අරගෙන යන්න බෑ. ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාරමන්දන තුම්හි කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතා කළ යුතු කිස නුඹලාම කළ යුතුයි ඒ වීරිය නුඹලාම දෙරිය යුතුයි තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි අඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති මේ ප්‍රතිපදාවට බැස්ස අය පමණයි පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාරබන්දන ප්‍රතිපදාවට බැහැලා ධාන වඩන ඒ අය විතරයි මාරබන්දනේ මිදෙන්නේ එයින් අපිට පේනකොට බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම ධර්මයයි මතු කරලා දුන්නේ. තමන් ශාස්ත්‍රවරයෙක් විතරයි. එපමණක් නෙමෙයි බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා කියලා සඳහන් වෙන උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම බුද්ධත්වයෙන් පස්සේ මම කල්පනා කළාය මේ ලෝකේ එකක් මේ පින්නතුන්ට ඊටාම ආදර්ශවත් කියමනක් එතනක් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේත් කල්පනා කළා මට නිරන්තරයෙන් ගරු සත්කාර කරමින් ඉන්න ගුරුවරයෙක් ඉන්නවාද කියලා. ගුරුවරයෙක් නැති පාඩුව බුදුරජාණන් වහන්සේට තේරිලා වගේ. මං කාටද දැන් ඉතින් බුදු වුණාට පස්සේ කල්පනා කරනවා මං කාටද ගරු සත්කාර කරමින් දැන් වාසය කරන්නේ ලෝකෙ දිහා බැලුවත් නෑ කෙනෙක් නෑ කිසිම කෙනෙක් සොයාගන්න නෑ බුදු තමන් වහන්සේට වඩා මේ ගුණෙන් ඉහළ හැබැයි දුටුව ධර්මය ධර්මයේ දුටුවා මේ ධර්මය තමයි හැම බුදුවරුන්ම අතීත බුදුවරුන් ගැන හිතලා බලනකොට හැම බුදු කෙනෙක්ම ධම්මංගේව සක්කරන්තෝ ධම්මං ගරු කරන්තෝ හැම කෙනෙක්ම ධර්මයට සත්කාර කරමින් ගරුකාර කරමින් ජීවත් වුණේ මමත් ඒ විදිහටයි මමත් ධර්මයටයි ගරු කරන්නේ අන්න ඒක නිසා ඒ ධර්ම ධාරවතාව කියන එකයි මේ ශාසනයේ වටිනාම දේ. වෙන කියාපු අර බාහිර මෙනුන් දඬු නෙවෙයි, රූපය නෙවෙයි, කීර්ති ഘോഷාව නෙවෙයි, රූක්ෂ ප්‍රතිපදාව නෙවෙයි, ධර්මයමයි. මොකද බුදුරජාණන් වහන්සේලා පවා ධම්මං යේව කරු කරන්තෝ ධම්මං සක්කරන්තෝ. ඒකයි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. උපාදාවා තථාගතානම්, අනුපාදාවා තථාගතානම්. ඨිතාවසා ධම්ම ධාතු, ධම්මඨිතතා, ධම්ම නියාමතා ඉදප්පච්චේතා පටිච්ච සම්පාදෝ ආදී වශයෙන් මේ පටිච්ච සම්පාද කියන ගැඹුරු ධර්මය ගැන ප්‍රකාශ කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේලා උපන්නේ හෝවා නූපන්නේ හෝවා තථාගතයන් වහන්සේලාගේ උපත සිදු වූයේ හෝවා නූවා හෝවා තිතාවසා ධම්ම ධාතු ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය කවදත් ඒ විදිහටම පවතිනවා මොකද්ද අර ධම්මටිතතා ධම්ම නියාමතාව ඉදප්පච්චේතා පටිච්ච සම්පාදෝ මේ ඉදප්පච්චේ තපටිසම්පාද කියන එක බුදුරජාන් වහන්සේ නැති දෙයක් අමුතුවෙන් මතු කර නිපදුවනේ නිෂ්පාදනයක් නෙවෙයි බුදුරජාන් වහන්සේගේ නිෂ්පාදනයක් නෙවෙයි තථාගතයන් වහන්සේලා උපන්නත් නූපන්නත් ලෝකේ කවදාත් පවතින තත්ත්වයක් ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට ඒකම ප්‍රකාශ වෙනවා තං තථාගතෝ අபிසම්බුජ්ජති අபிසමේති අபிසම්බුජ්ජිත්වා අபிසමෙත්වා දේසේති විවරති විභජති උත්තානි කරෝති පසතාතිචා තථාගතයන් වහන්සේලා කරු මෙච්චරයි තන් තථාගතෝ දේශනා කරන තථාගතයන් වහන්සේය දේශනා කරනවා. පඤ්ඤපේති පණවනවා. පට්ඨපේති ඒවා තවත් විස්තර කරනවා. පට්ඨපේති විවරති විවර කළා විවෘත කළා දක්වනවා. විභාජති විභාග කරලා දක්වනවා. උත්තානි කරෝති අපිට අනිත් අයට අනිත් සාමාන්‍ය ලෝකයට තේරෙන මට්ටමට ය පහත් කළා. පහතට කරලා පෙන්눔 කරනවා. අර පොඩි දරුවෙකුට යමක් කිට්ටු කරලා පෙන්වන්නේ වගේ වැඩිහිටියෙක් ප්‍රමාණයේ හැටියට උත්තානි කරෝති. එහෙම අපට තේරුම් ගන්න පුළුවන් මට්ටමකට ඉදිරිපත් කළා. පස්ස තාතිචහ බලව බලන්න කියලා කියනවා. අන්න එතකොට ඒ තථාගතයන් වහන්සේලා තමන් වහන්සේලාගේ කෘත්‍යයේ විදිහට ප්‍රකාශ කරේ හැමතැනම අපට පේනවා. එතකොට අර ධර්මයයි බුදුරජාණන් වහන්සේ ගරු කරෙත් මේ ශාසනයත් අපි හැමතිස්සෙම එකයි ධම්මගාර්තාව දැන් මේ පිනතුන් තහල ඇති පුද්ගල ගාර්තාවට පුද්ගල ගෞරවයට වඩා ධර්ම ගෞරවය මේ ශාසනයේ ශ්‍රේෂ්ඨයි. දැන් මේ මා ළඟ ඉන්න මේ ශිෂ්‍ය නම ධර්මයේ දේශනා කරනවා නම් මම මේ ආසනෙ නැගිටිනවා. ඒ අර පුද්ගල ගෞරවය නෙවෙයි එතන ධර්ම ගෞරවය පිට. ධර්මාසනයේ ඕනෑම කුඩා දරුවෙකුට කුඩා ශාසනයේ දරුවෙකුට බය නැතුව ඉඳ ගන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ අන්න අර ධර්ම ගෞරවතාව නිසා. ගොඩක් කවුරුත් කල්පනා කරන්න ඕන. මෙන්න මේ ධර්මමය වටිනාකම් අපේ ජීවිතයට ලං කරගන්න ඕන. ඒ වගේන අවබෝධයක් නැති වෙනකොට තමයි අන්න අර කියාපු අර දේවල් වලට ඇදිලා යන්නේ, ගසාගෙන යන්නේ. ඒකට කියන්නේ හරියට වතුරකට සැඬ වතුරකට ගසාගෙන යන විදිහට තමයි ලෝකයා අර කියාපු රැල්ලට යන්නේ. එතකොට අර රැල්ලට අහුවෙලා රැල්ලට ගහගෙන යන්නේ නැතුව එනම් ස්ථාවර ශක්තියක් ගැතිව ධර්ම මාර්ගයේ යන්න නම් මෙන්න මේ කාරණා සිහියට නගා ගන්න ඕන. අර කියාපු රූපප්පමානෝ රූපප්පසන්නෝ පැත්තට යන්නේ නැතුව ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ වෙන්නේ නැතුව ලූකප්පමානෝ ලූකප්පමානෝ වෙන්නේ නැතුව ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ වීමට මේ පින්නතුන් අද වගේ දවසක අධිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට මේ වටිනා දවසේ තම තමන් මේ ශීලාදී ධර්ම පිරීමෙන් ධර්ම මාර්ගයේ යාමට අර බුදුරජාණන් වහන්සේ පෙනු දක්වූ පළමු පියවර එක නිසා තම තමන්ගේ නිවෙස් වලින් ඒ නොයෙකුත් කරදර කටයුතු තිබුණත් ඒ ධර්ම මාර්ගයේ පළමිනි පියවර වශයෙන් වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ වගේම මේ දවසේ බණ භාවනාට යොමු කරලා ඒ කටයුතු කරගත්ත මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය තුළින් තම තමන්ගේ බණ භාවනාවට නිවනට උපකාර වන යම් යම් කාරණා මේ තුලින් මතු කර ගන්න පුළුවන් අර අපි නිතර මතු කරන දක්වන ආකාරයට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන Tamanගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නිවනට උපකාර වන ඉන්ද්‍රිය බල ධර්ම බල ධර්ම නැතොත් ඇති කර ගැනීමටත් ඇතොත් ඒවා දිනු කර ගැනීමටත් මේ දේශනාව උපකාර වුණා කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දක් අවසාන වෙන පෝය දැඩි අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන මේ කාල විපර්යාස කාල විපත්ති මැද්දේ මේ ජීවිතය කොයි අවස්ථාවේ කොතනක ඉවර වෙනවද දන්නේ අනිමිත්තං අනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කියන කාර් මේ යුගයේ ඊටාත්ම වඩාත් සත්‍ය වෙලා තියෙනවා කොතනද කොයි හැටියටද කොයි වෙලාවේද මරණය වෙන්නේ කියන එක විතරයි ප්‍රශ්නේ ඒ මරණය නම් නියතමයි අන්න ඒක නිසා මේ අප්‍රමාදීව මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ අද දින අපි කළ දේශනාවත් උපකාර වෙත්වා කියලා සල්පනා කරගන්න ඕනේ. මේ තුලින් මේ පින්නතුන් තනස් කරගත්තු කුසල ශක්තියත් උපකාර කරගෙන ධර්මාශ්‍රවණ ආනිශාංශය තුලින් කල්යාණ මිත්‍ර පිහිටත් උපකාර කරගෙන මන භාවනා මුදුන්පත් කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵලපති වේදෙන උතුම් මම මහණිවන් සාක්ෂාත් කරගෙන ධර්මාශ්‍රවණ වාර්විවා විලාසනා කරගන්නවා තම තමන් නම් නැසීමේ පරිලෝකියාව ඥාති නැතුළු අවීචේසට අගනිට දක්වා සීල සත්‍යයන් ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමය කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහිමින් සැනසෙත්වා කියලා. දැන් මේ විදිහට ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සම්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු पता दुःखपत्ताजिनि दुःखाभयपत्ताजिनि भया शोकपत्ताजिनि शोका हन्तु सर्वे पाणिनो पता दुःखाभयपत्ताजिनि भया दुख शोका हन्तु दुखा भय दुःखपत्ताजिनि दुःखाभयपत्ताजिनि भया शोकपत्ताजिनि हम तो सब पानो විනා පුඤ්ඤ කම්මේන තං සමාගමෝතු යාව නිබ්බාන විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තං සමාගමෝතු तद्दीतियो शब्द शब्दरोगो विनाश्यतु माते भवत्वन्तरायो सुखी दीर्घायुको भव भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता सर्वबुद्धानुभावेन सदा सुद्धि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सुद्धि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता සම්බ සංඝාං භාවීන සදා සොච්චිවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මෙච්ච අතෝ නිබාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.